කමංථා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස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 භගවතු අරහතු සම්මා සම්මා තං පුප්පං දසිත්වා අතිලෝලුපෝ නයිදං මං සං අදුං මං සං යං රුක් කස්මින් තේ ගන්හති කුට්ඨා සංපතිතං යේව අසුභංති තථා බුද්ධෝ අගහෙත්වාන ගන්හිය සරීරට්ඨම් පිනං තථා ඉමං හි සුබතෝ පස්සං ගහිත්වා තත්ත මුච්චිතෝ බාලා කරුං තාපාපානි දුක්ඛාන පරිමුච්චරේ සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ශ්‍රද්ධා සම්පන්න සත්පුරුෂ පින්නතුනි තුන් ලෝකාග්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අගක් මුලක් නැති සංසාරික නිමාවක් නැති දුක් සමූහයක ගැලිලා පැටලෙලා ඉන්න ලෝ සතට ඒ සියලු සංසාර දුක් දුරු කර ගැනීම පිණිස දේශනා කළ ධර්මයයි පින්වන්ත සියලු දෙනාම ශ්‍රවණය කරන්ට බලාපොරොත්තු වෙන්නේ පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝක ධාතුවේ පහළ වෙලා ධර්මයක් දේශනා කරන වෙලාවක ඒ ධර්මය දැක ගන්න බැරි වුණොත් පින්නතුනේ මේ අවකාශය ආපහු සංසාරේ ලැබෙනවා කියන එක නම් සුලභ කාරණයක් නෙවෙයි. මේ ලෝකේ ඊ타ම දුෂ්කර ඊ타ම දුර්ලභ දේවල් තියෙනවා. සද්ධර්මය ඒ අතර අතිශයින්ම දුර්ලභයි. ඒ අතිශය දුර්ලභ වූ දේවල් මේ ලෝකයාගෙන් අත්තරමින් පවතින්නේ දුර්ලභම දේවල් නිසා නම් නෙවෙයි සුලභ දේවල් නිසා. ඒක තමයි පින්වත්නි ඒ පුද්ගලයා සතුව තියෙනා වූ ලොකුම නොලැබීම පරම දුර්ලභ වූ ධර්මයක් අත්‍යරිච්ඡ තරමක් අත්තරුණා නම් පින්නොතුනේ දුර්ලභ දේවල් හින්දාද සුලභ දේවල් හින්දාද සුලභ දේවල් නිසා සුලභ දේවල් අත්හැරෙනවා නම් දුර්ලභ දේවල් නිසා පින්වත්නි ඒ ප්‍රතිපදාව ප්‍රශංසනීයයි හැබැයි අතිශයම දුර්ලභ වූ දේවල් ඊටාම සුලභ දේවල් හින්දා අත්හැරෙනවා නම් අත්හැර ගන්නවා නම් ඒ ප්‍රතිපදාව නින්දිතයිද නැද්ද? නින්දිතයි පින්වත්නි. තුච්චයි. ඊටාම හීනයි. ඒ නිසා මේ ලැබිච්ච දුර්ලභ අවස්ථාවේ ඒ දුර්ලභම වූ ලාභය ලබන්නය අපි දරන පරිශ්‍රමයේ පින්නතුනේ මීට වඩා සිය දහස් ගුණයකින් වැඩි වෙන්න ඕනේ. මේ අවස්ථාව අපිට නැවත ලැබෙන්නේ නැති නිසා. සමහර විටකදී අපි මතු බුද්ධ ශාසනයකත් උපදීම කියමු. හැබැයි එතෙන්දි උඩට ගොඩ වෙන්න මේ භවයෙන් පස්සේ යට යන යට යෑම උපදවාගත්තු කුසල් ටිකක් විනාශ කරගෙන ආයි ගොඩ එන්න බැරි කමක් නැහැ පින්නතුනේ. එහෙම වෙන්න පුළුවන්. සංසාරේ අපි මොනතරම්නම් කුසලතා වඩලා තියෙන්නේ නැද්ද? හැබැයි ඒ කුසලතා ඔක්කොම දැන් අපි මතු කරගෙන තියනවාද? ඈ? නැහැ පින්නොත් නේ. පෙර බුදුවරුන්ගෙන් පවා බණ අහලා තියෙන්න පුළුවන්. හැබැයි අද බණ අහන වෙලාවක පංච නීවරණ ධර්ම යටපත් කරගෙන ඒ අහන බණ අහන්න බැරි වුණොත් පෙර බුදුවරුන්ගෙන් අහපු බණේ වාසනා ගුණයක් මතු කරගන්න මොකද වෙන්නේ? බැරි වෙනවා. අන්න ඒක නිසායි කිව්වේ මේ මොහොත ගැන පින්වත්නි මේ මොහොත පිළිබඳව අවධානයෙන් ඉන්න. මේ මොහොත ගැන. ඊට උපකාර වෙන්න මේ දේශනාව කවුරුත් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. අද මේ දේශනාවේ දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නේ පින්වත් ඒසේ පණ්ඩිත රත්න පවුලේ පින්වන්ත සියලු දෙනාමත් චමින්ද අබේසිංහ මහත්මයා ඇතුළු පවුලේ චමින්ද අබේසිංහ පවුලේ පින්වන්ත සියලු දෙනාමත් කියන මේ පින්වන්ත පිරිස විසින් ඒ හැමතත් ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාටත් උතුම් ධර්මාවබෝධය සුවසේ සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවන් හිත තුළ ඇති කරගෙන පින්වත්නි කවුරුත් ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කරමු පින්වත්නි මේ ලෝකයා අන්දයි භාග්‍යතුන් වහන්සේ බව දේශනා කළා අන්ධ භූතෝ අයං ලෝකෝ මේ ලෝකයා අන්ධයි අන්ධයි කියලා කියන්නේ පින්වත්නි අපේ ව්‍යවහාර මාත්‍රයෙන් බලපුවාම රූප බලන්න තියෙන මසැසට රූප නොපෙනී අනේක නේද රූප බලන්න තියෙන මසැසට රූප බලන්ඩ නොහැකි වුණාම කියනවා පින්වත්නි අන්දයි ඒ මසස්ස මසසින් කළ යුතු බලනවා කියන කාරණේ කරන්න බැරි නම් පින්වත්නි අන්දයි අන්ද නැති එකත් ලොකු දෙයක් මසසිනු එහෙත් සමහර විටකදී අසංවර ඇසකට වඩා හොඳයි අන්ද වෙන එක නේද? ඇසක් අසංවර වෙන එකට වඩා පෙනෙන ඇසක් සංවර කරගන්න බැරිව අසංවර ඇසකට යට වෙනවට වඩා හොඳයි පින්වත්නි. අන්ධ වෙන එක මොකද ඒක එක භවයක විතරයි. ඒක එක භවයක විතරයි. තේරුම් ගන්න මසසින් අන්ධකමත් අන්ධකමක් තමයි. නමුත් පින්වත්නි ඊට වඩා බරපතල දෙයක් බුදුහාමුදුරුව පෙන්වන්නේ මසසේ තතුවත් මසසට පේන රූපයේ තතුවත් බලන්න බැරි අපි කතා කරන්නේ රූප බලන එක ගැන. ඒ රූපවලත් සැබෑ తত্ত্বය බලන්න බැරි නම් මසස අන්ද නැහැ. ඒ මසසට රූප පේනවා. පේන රූපවලත් ඇත්ත తত্ত্বය පේන්නේ නැත්තම් ඒ අන්ධකම මොකද්ද? ඈ ඒ අන්ධකමට කියනවා පින්වත්නි නැනසේ අන්ධ වීම කියලා. නැනස අන්ධ වීම. නැනස අවදි කරගන්න පෙනෙන ඇහත් වහගත්තම පුළුවන්. පෙනෙන ඇහැ, පෙනෙන රූප, පෙනෙන මසස වහගත්තම නැනස අවදි කරගන්න පහසුයි. හැබැයි මසස ඇරගත්තු හුඟ දෙනෙක් නැනස වහගන්නවා. බුදුහාමුදුරුව අපිට කියලා දුන්නේ මසස වහගෙන නැනස ඇරගන්න ලෝකයා කරමින් ඉන්නේ මසස වහමින් මසස අරමින් නැනස නැනස වහගන්න එක නැනස වහගෙන මසස අරින ලෝකයාට ගිය ගිය තැන ගිය ගිය තැන තියෙන පින්වත්නි මුලා වෙන්න කාරණා මුලා වෙන්න කාරණා ගිය ගිය තැන තිබ්බම මුලාව මුල් කරගෙන පින්වතුනේ තව කාරණා දෙකක් උපදිනවා එක ඒ ශ්‍රාවකයා ගිය ගිය තැන ගිය ගිය තැන පින්වතුනේ ඇලෙන්න පටන් ගන්නවා ගිය ගිය තැන ඇලෙන්න පටන් ගන්නවා දෙක ගිය ගිය තන ගිය ගිය තන පින්නතුනේ ගැටෙන්න පටන් ගන්නවා. මසස ඇරලා නැනස වහගත්තු කෙනාට හැබැලු බැලුවත පින්වත්නි තියෙන්නේ මොකද්ද? මුලාවට කාරණා. ඒ මුලාව නිසාම ඒ පුද්ගලයා පින්වත්නි ගිය ගිය තැන ඇලෙනවා එක්ක ගැටෙනවා. හරියට මොන වගේද? කටුපඳුරු පිරිච්ච කැලේකට ගියපු දිග ලොම් තියෙන එළුවා වගේ. දිග ලොම් තියෙන එළුවේ කටුපඳුරු තියෙන කැලේකට ගියොත් මොකක් වෙයිද? හැබෙන්නත් නේ. ඉස්සරහට අඩියක් තිබ්බොත් ඒ පැත්තෙන් පැටලෙනවා. දැන් ඒ පැටලෙන පැටලිල්ල පින්වත් ලිහා ගන්න කියලා පස්සහට අඩියක් තිබ්බොත් පස්සහින් පැටලෙනවා. අනිත් පැත්තට අඩියක් තිබ්බොත් ඒ පැත්තෙන් පැටලෙනවා. දැන් ඔබට මොකද හිතෙන්නේ ඔබ ගැන? දැන් ඔබට මොකද වෙලා තියෙන්නේ කියලා බලන්නකො පින්නත්. සමහර ගැට සමහර පැටලිලි ලිහා ගන්න ඕන කියලා පින්නත් ආපහු අඩියක් තියන්නත් හිතෙනවා. තියපුවම ඒ පැත්තෙන් පැටලෙන තැනකටම පින්වත්නි ගිහි ජීවිතේ ඔබ කොටු වෙලාද නැද්ද? කොටු වෙලා සමහර දේවල් වලට විසඳුමක් ගන්න ඕන නමුත් ඔබේ ජීවිතයේ සමහර දේවල් තියෙනවා නැවත හරවන්න බොහෝම අසීරු ඒක නිසා තමයි මහ බෝධිසත්වයන් වහන්සේ නොදන්වාම ගිහි ගියත් ඇති නේද එයින් කියන්නේ යශෝදරාව නොදැනගෙන හිටියා කියන එක නෙවෙයි යශෝදරාව දැනගෙනයි හිටියේ නොදන්වා එළියට බැස්සේ සමහර දේවල් පින්නතුනේ ඔබ ඔබේ ගිහි ජීවිත තුල පැටලිච්ච තැන් හිර වෙච්ච තැන් සියලු දෙනා සතුටු කරමින් විසඳ ගන්න ලැබෙන්නේ ලැබෙන්නේ ඇතම් තැනක පින්නොත් එතකොට දැන් යම්තා කාලයක් පින්නතුනේ නැනසින් අපි අන්දනම් නැනසින් ලෝකෙ දිහා බලන්නේ නැත්නම් ඒ තාක් පින්වත්නි මුලාවක තමයි අපි ඉන්නේ. ඒ මුලා වෙච්ච සත්වයා සසර පැවැත්ම හදනවා මිසක පින්නතුනේ නැවැත්මට කරුණු හොයා ගන්න දන්නේ ඒ නිසා හැමදාම මේ සත්වයා දුක විඳිමින් දුක එපා කියමින් ආපහු ආපහු කරුණු ටික ටික හරි එකතු කරන්නේ මොකේද දුකටමයි වේදනාවෙන් පීඩා විඳිමින් වේදනාව එපා කියමින් ආපහු ටික ටික හරි පින්වත්නි කරුණු එකතු කරන්නේ මොකටද වේදනාවකටමයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒ නිසා යථාවබෝධය එහෙමත් නැත්නම් ඇත්ත ඇති සැටියෙන්ම තේරුම් ගැනීම තමයි අපි කල යුතු පින්වත්නි මේ මුලාවෙන් අත මිදෙන්න ඒ මුලාවෙන් අත් මිදිච්ච තැන ඇලීම් ගැටීම් කියන දෙකම පින්වත්නි අපෙන් දුර වෙනවා මුලාවත් ඇරිච්ච තැන මුලාව නැති වෙච්ච තැන ඇලීම් ගැටීම් දෙක පවතින්නේ නැහැ පින්වත්නි. යම් තැනක මුලාව තියෙනවා නම් එතන ඇලීම ගැටීම තියෙනවමයි පින්වත්නි. යම් තාක් ඇලුනද ඇලිච්චම දේවල් එක්ක ගැටෙන්න ගත්තම පින්වත්නි ඒක ඊටාම බිහිසුණුයි. අපි වැඩියෙන්ම පින්වත්නි ගැටෙන්නේ වැඩියෙන්ම ඇලුණු දේවල් එක්කද අඩුවෙන් ඇලිච්ච දේවල් එක්කද නැත්නම් නොඇලිච්ච දේවල් එක්කද ඈ වැඩියෙන්ම හැලිච්ච දේවල් එක්කනේ. වැඩියෙන්ම ගැටෙන්නේ වැඩියෙන්ම ඇලුණු දේවල් එක්ක. එතකොට අපි ඇලෙනකොට නිකමටවත් එහෙම එකක් බලාපොරොත්තු වුණාද? ඈ? වුණාද පින්නත් නෑ. එතකොට දැන් හිතන්න බලන්න ගඟට පනින්න ඔබ කැමති හැබැයි තෙමෙන්න කැමති නෑ. ඔයත්තන්ගේ සිතිවිලි කොහෙද දුවන්නේ කියලා බලන්න ටිකක්. මේ එහෙම එකක් නෑ. එක්වීමට කැමති හැබැයි වෙන්වීමට කැමති නෑ. එතකොට වෙන්වීමක් නැති එක්වීමක් ප්‍රාර්ථනා කිරීම බලාපොරොත්තු වීම වෙන්වීමක් නැති එක්වීමකට කරුණු හැදීම හරියට තෙමෙන් නැති වෙන්න ගඟට බහිනවා වගේ වැඩක්. ඕන කරන්නේ ගඟට බහින්න විතරයි. තෙමෙන එක කොහොම කිසිම මහන්සියක් නැතුව තෙමෙනවා. අන්න ඒ වගේ මතක තියාගන්න. අමාරුවෙන් මොන මහන්සිය දරලා මොන උත්සව අරගෙන එක්ුණත් වින්වීම කියන එකට ඔච්චර දේවල් කරන්න ඕනකම ඔච්චර දේවල් කරන්න ඕනකමක් නැහැ. ඊට පස්සේ අපිට කරන හරියක් කරගන්න තියෙන්නේ වෙන් වෙච්ච එකේ දුක නැති කරගන්න. නේද? ඒ නිසා වෙන් වෙන්න හේතු මොනවද කියලා ඇහුවොත් එහෙම කොච්චර දෝ හේතු තියෙයි. හැබැයි ඒ සියලු හේතු වලට මූලය මොකද්ද? එක්වීම. එක්වීම නිසා වෙන් වුණා වෙන්වීමේ දුක නැති කරගන්න ලෝකේ බොහෝ දෙනෙක් ඊළඟට ගන්න ප්‍රතිඋත්තරය තමයි පින්වත්නි වෙනත් එක්වීමක් පටන් ගන්නවා. ආයෙත් කරුණු හදාගත්තේ මොකකටද? ආයෙත් වෙන්වීමකට. අන්න ඒකයි ධර්මය නොදන්න මුලාවෙන් පිරිච්ච ලෝකයා දුක විඳිමින් දුකෙන් ගැලවෙන්න කියලා අලුත් දුකකට හේතු හදනවා. පළවෙනි දුකක් විඳිමින් ඒ දුකෙන් නිදහස් වෙන්න කියලා දෙවැනි දුකකට හේතු හදනවා. ඇත්තටම ඔබේ ජීවිතයේ සැප හොය දුක නැති කරගන්න සැප හොයන්න සැප හොයන්න කියලා දුක නැති කිරීම පිණිස සැප හොයාගෙන ආපු ගමනක්ද ඔය තියෙන්නේ නැත්තම් දුක නැති කරගන්න කියලා දෙවනි දුකකට හේතු හදපු ගමනක්ද මේ තියෙන්නේ <laughs> මේක සිහිනුවණින් හිතලා බලන්න මුල් කාලේ රස්සාවක් හොයාගන්න ඕන කියලා කොච්චර දුක් විඳලාද? රස්සාව ලැබිච්ච දවසේ කොහොම සතුටු වුණාද? මෙතන ඉන්නේ හුඟක් රාජකාරී කරන අයනේ. රස්සාව ලැබිච්ච මුල්ම දවස මතකද? හ්ම් සතුටක් තිබ්බද නැද්ද? පුදුම සතුටක්. දැන් තියෙනවද ඒක? හ්ම් ඒ ලැබිච්ච රස්සාව දැනුත් ඒ සතුටින්ම කරනවා. කරනවද පින්වත්නි? දැන් තේරුම් ගන්න. ඔය එකක් ඔය එකක් ඔය එකක් කිව් පරිද්දෙන් ඉතුරු සියලු කාරණා ගලපලා බලන්න පින්වත්නි ජීවිතයේ අපි ආස්වාද විඳලා තියෙන්නේ අසුරු සැනක් ගහන මොහොතටත් වඩා පුංචි වෙලාව. ඒ නිමේෂයක ඒ ක්ෂණයකට දැනෙන්නා වූ ස්වල්ප මාත්‍රාස්වාදය විඳින්න අනේක විද වූ කම්කටොළු එතන ඉඳන් විඳිනවද නැද්ද කැමැත්තෙන් කැමැත්තෙන් විඳිනවා පින්නොත් නේ හරියට මොන වගේද මාසයේ අවසානයේ අතට වැටුපක් ගන්න ජීවිත ආසාවත් අත්හැරලා යන යුද සෙබලෙක් වගේ <laughs> නේද යුද සෙබලෙක් පින්වත්නි මාසේ අවසානයේ ජීවත් වෙන්නයි සල්ලි හොයන්නේ. හැබැයි ජීවත් වෙන්න සල්ලි හොයන්න යන්නේ කොහෙද? ජීවත් කරවන්න යන ජීවිතේ නැති වෙන තැනකට යන්නේ. නේද? මාසේ අවසානයේ වැටුප හොයන්නේ ජීවත් වෙන්න. හැබැයි ජීවත් වෙන්න සල්ලි හොයන්න ඔහු යන්නේ ජීවිතේ නැති වෙන අනතුරු තියෙන තැනට. දැන් තේරෙනව නේද පින්වත්නි මේ මුළු ලෝකයාම කරන්නේ හිම වැඩපිළිවෙලක් කියලා. හිම වැඩපිළිවෙලක්. බුදුරජාණන් වහන්සේ පින්වත්නි යථාවබෝධය ඇති කරගන්න. මුලාවෙන් මිදෙන්න අන්ධ වූ ලෝකයාගෙන් ඊටාම ස්වල්ප මාත්‍ර නුවණස අවදි කරගත්තු පිරිසක් විතරයි මේ සංසාර තීරය ඉක්මවන්න පින්වත්. අන්ධ වූ සාතිශේ බහුතර ලෝකයා තීර මේවානු ධාවති සංසාරේ මැරෙමින් ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් පින්නතුනේ මේ සසර වඩනවා බොහෝ කොට පොහොරට පොළවට පින්වත්ටි පොහොර වෙනවා මේ මේ අන්ධ ලෝකයා ලෝකේ ඇති ඇත්ත తত্ত্বය නොදන්න ලෝකේ අතා తত্ত্বය අවබෝධ නොකර ගන්න සත්වයා පින්වත් මේ මහ පොළොවට පොහොර වෙනව බොහෝසේ මේ කිව්වේ මොකද්ද කියලා තේරෙනවද මැරෙමින් ඉපදෙමින් සසර වඩනවා සංසාර තීරෙම දුවනවා අන්ධ වූ බහුතර ලෝකයා අතර නුවණැස අවදි කරගත්තු ස්වල්ප මාත්‍ර දෙනෙක් පින්වතුනේ මේ සංසාර තීරේ ඉක්මවනවා. හැබැයි ඒ අය තාම ඊටාම ස්වල්පයයි. ඊටාම ස්වල්පයයි. අනෙක් සියල්ලෝම පින්වත්නි මුලාව නිසා ඇලෙනවා ගැටෙනවා. බුදුරජාණන් වහන්සේ හරි ලස්සන දේශනාවක් කළා. පින්වත්නි එක හිවලෙක් හිටියා. මේ හිවලා දවසක් ගියා පින්වත්නි එරබදු මල් ගස් පිරීලා තියෙන කැලේකට. දැන් එරබදු මල් පිපිච්ච කාලේ මේ වනයේ එරබදු ගහ රත්තුම රතු පාට මල් වලින් පිරීලා. දැන් හිවලා කියන්නේ කොහොම සතෙක්ද? හිවලා කියන්නේ මස් වලට ඊටාම ලෝල සතෙක්. මස්වලට ඊටාම කෑදර මස්වලට ඊටාම පෙරේත මස් වලින් මත් වෙන සත්වයෙක් තමයි පින්වත් හිබලා කියන්නේ. මේ හිවලා පින්වත් කැලේ යනකොට දැක්කා රතු පාටන මල් පිළිලා තියෙන ඉරබදු ගහක්. දැකපු ගමන් මොකද හිතුනේ? හිවලට මහා ලොකු සතුටක් දැනුණා. මේ ලෝකේ ලබන්න තියෙනවා නම් ලැබීමක් ඉහළම ලැබීම ලැබුණා වගේ. මංස රොක්ඛෝ මයා ලද්දෝ මට මස් ගහක් ලැබුණා කියලා හිතනවා. මස් ගහක් ලැබුණා කියලා. යතාහි පුප්පිතං දිස්වා සිඟාලෝ කිංසුකං වනේ මංස රොක්කෝ මයා ලද්දෝ ඉති ගන්්වාන වේගසා තාම සීග්‍රයෙන් පින්වත්නි අර ගහ ළඟට දිව්වා හපොයි මට මස් ගහක් ලැබුණා කියලා හිතාගෙන මේ කියන්නේ හිවලෙක් කියලා. මේ හිවලා මස් වලට ලෝලයි, කෑදරයි. ඒ නිසා ඉරබදු මල් මස් හැටියට දැකලා මස් ගහක් ලැබුණා කියලා හිතුවා. දැන් කට දෙපැත්තෙන් කෙල බේරි බේරි මේ හිවලා බලාගෙන ඉන්නවා මොකක් වෙනකන්ද? ගහේ තියෙන මස් වැටෙනකන්. දැන් සෑහෙන වෙලාවක් බලාගෙන ඉන්නකොට වෙනත් අර ගහේ තියෙන ඉරබදු මල් ඉරබදු මලක් ගහෙන් නටුවෙන් ගිලිහිලා පින්වත්නි බිමට වැටුණා. වැටෙනවා දකින්නකොටම හිවලට ඇති උනේ ආ ගහේ මස් වැටෙනවා කියලා බිමට වැටිච්ච සැනින්ම පින්නතුනේ හිවලා පැනපු ගමන් හැපුවා අර මල. මස්ද? මස් නෙවෙයි. දැන් හිවලට තේරුණා මේක නම් මස් නෙවෙයි. දැන් හිතනවාද එහෙනම් මේ ගහේ තියෙන මස් නෙවෙයි කියලා? ඈ නෑ පින්නොත් නේ. දැන් හිවලා හිතන්නේ මොකද්ද? නයිදං මංසං අදුං මංසං. ඔව් මේක මස් නෙවෙයි. ඒ උනට ගහේ තියෙන්නේ මස්. පතිතං පතිතං පුප්පං දසිත්වා අති ලෝලුපෝ වැටෙන වැටෙන මල වැටෙන වැටෙන මල මේ හිවලා පුදුම ලෝලකමකින් හපනවා ගිහිල්ලා හපන හපන මල හිවලටම තේරෙනවා මේක මස් නෙවෙයි නයිදං මංසං හදුම් මංසං ආ මේ වැටුනේ නම් මස් නෙවෙයි ඒ වුණාට දැන් අර ගහේ තියෙන මස් ආයෙත් බලාගෙන ඉන්නවා ආයෙත් මලක් වැටෙනවා ඒක හපනවා ඒත් තේරෙනවා මේකත් මස් නෙවෙයි දැන් හිතනවාද ආ ඉස්සෙල්ලත් වැටුනේ මස් නෙවෙයි මේ වැටුනේත් මස් නෙවෙයි එහෙනම් මේ ගහේ දැන් තියෙන මස් නෙවෙයි අතාරිනවද නෑ ඒත් ගහ අතාරින්නේ ආයෙත් හිතනවා බිමට වැටුනේ මස් නෙවෙයි වුණාට ගහේ තියෙන මස් තමයි පින්නතුනේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ උපමාවෙන් දේශනා කරනවා මේ ලෝක සත්වයත් ඉන්නේ එහෙම මුලාවක මේ ලෝක සත්වයත් ඉන්නේ එහෙම මුලාවක මොකද්ද මුලාව කොට්ඨාසං පතිතං ඒව අසුභන්ති තථා බුදෝ වැටෙන ගිලිහෙන යම් කොටසක් තියෙනවා නම් ඒ කොටස පින්වත්නි අපි දකිනවා අසුබන්ති අසුබයි කියලා අසාරයි කියලා තුච්චයි කියලා ලාමකයි කියලා පිළිකුලයි කියලා වැටෙන කොටස ගිලිහෙන කොටස දකිනවා හැබැයි අගහෙත්වාන ගන්හෙය ශරීරට්ටම්පිනං තත ඒ උනාට ඒ ශරීරයේ ඒ ඒ තැන්වල තියෙන දේවල් සුබ වශයෙන් ගන්නවා. ශරීරයෙන් ගිලිහිලා වැටෙන කොටස් අසුබ වශයෙන් ගන්නවා. ඒ කොටසම ශරීරයේ තියෙනකොට තියෙනකොට සුබ වශයෙන් ගන්නවා. කවුරු වගේද? හා හිවලා වගේ පින්නොත් මේ කියන්නේ නම වෙනස් වුණාට වැඩේ එකයි. <laughs> නම විතරයි වෙනස. එකම වැඩපිළිවෙල තවත් විදිහකට කිව්වොත් මේ කියන්නේ මොකද්ද? ගහේ එරබදු මල් මස් හැටියට දැකපු හිවලා වැටෙන මල ලෝලකමින් හපනකොට මස් නෙවෙයි කියලා දැනුණා. ඒ වුණාට හිතක් ඉපදුනා මේක මස් නෙවෙයි නමුත් ගහේ තියෙන්නේ මස්. ගහේ තියෙන දේ සුබ වශයෙන් ගන්නවා. වැටිච්ච දේ හපපු සැනින් අත්හැරලා දානවා අසුබයි කියලා. අන්න ඒ වගේ පින්නතුනේ මේ ලෝකයාගේ ස්වභාවය තමයි කටේ තියෙන දත් 32ක් කටේ තියෙන දත් 32කින් එක දතක් වැටුනම පින්නතුනේ ඔබේ දතක් ඔබේ දතක් වැටුනම කවුද පින්නතුනේ ඒ දත අතින් මිටමොලව ලගන්නේ මෙතන ඉන්න කවුරුත් එහෙම අරන් තියනවා. ඈ? අරන් තියනවද පිනවත් මේ කියන්නේ මහා ලොකු ගැඹුරු කාරණයක් නෙවෙයි. හැබැයි මේ සරල කාරණේ ගැනවත් අපිට සිහිය නැති නිසා ඒ අණුව පවතින නුවණ පවත්ව ගන්න බෑනේ. අපේ කටේ තියෙන දතක් වැටුනම අපි අතින් මිටමලවල ගන්නවද ප්‍රිය මනාපව? හැබැයි පොළවෙන් හම්බෙන මණිකක් හම්බුනොත් මහ පොළොවෙන් මඩේ තිබිලා ගරලා ගරලා ගන්න මණිකක් හම්බුනොත් අපි අතින් මිට මොලවල ගන්නවා. Tamange කටේ තියෙන දතක් ගන්නවද? නෑ පින්නොත්. ඒ දත අල්ලන්නේ කොහොමද? මේ ලෝකේ අන්ත පිළිකුල් අසුචියක් අල්ලන්නේ නැතුවම බැරි හින්දා අල්ලන්න වුණොත් අල්ලන්නේ යම්සේද? මේ ලෝකේ අන්ත පිළිකුල් අසුචියක් අල්ලන් නැතිවම බැරි වෙච්ච වෙලාවක අල්ලන්නේ යම්සේද අන්න ඒ වගේ ඇඟිලි තුඩු දෙකෙන් අතිශය පිළිකුලෙන් ඇල්ලෙන නොඇල්ලෙන ප්‍රමාණයෙන් මේ දත අල්ලනවද නැද්ද අල්ලනවා ඒ අල්මාරිය තියන්නද නෑ ඒ අල්ලන්නේ පින්නතුනේ විසි කරන්න කාට හරි පෙන්නනවද පෙන්නන්නෙත් නෑ දැන් හිතන්න බලන්න පින්වත්නි ඒ ඇඟිලි තුරු දෙකෙන් ඇල්ලෙන නොඇල්ලෙන ගානට ඒ දත එහෙම අල්ලනකොට ඒ එක දතක් තව 31ක් කටේ තියෙනවා. එතකොට මොකද හිතේ? ඒ පිළිකුල නැද්ද වැත්තට? ඈ වැටිච්ච එකකට ඔහොම පිළිකුලයි නම් එහෙව් වැටෙන 31ක් තවත් කටේ තියෙනවා. දැන් විසි කරපු එකට වඩා වැඩි ගොඩක් කටේ තියෙනවා. දැන් මොකද කරන්නේ? මං අහන්නේ ඔබට වැටුණු දත පිළිබඳ ඉපදිච්ච පිළිකුල කටේ තියෙන දත් ටික ගැන ඔබට තියනවද කියලායි. තියනවද? නැහැ. නැත්තම් කවුරු වගේද? සිවල වගේ තමයි. ඕ මේක මස් නෙවෙයි. ඒ උනාට ගහේ තියෙන මස්නේ. වැටිච්ච දත හොඳ නෑ තමයි. ඒ උනාට මේ කටේ තිබිච්ච එක නෙවෙයි වැටුනේ. එහෙනම් කටේ තියෙන 31ත් එහෙම වෙන්න බෑ. ඒ ටික සුභයි කියලා ගන්නවා. මුලාවක්ද නැද්ද? මහ මුලාවක්. වැටිච්ච දත ගැන ගැටෙනකොට තියෙන දත් ගැන ඇලිලා ඉන්නේ. තියෙන දත් ටික ගැන ඇලිලා ඉන්නේ. කෙස් ටික මේ ලෝකේ දත්හින්ද රාගයෙන් වෙලිච්චයි නැද්ද? දත් නිසා රාගයෙන් වෙලිච්ච බැඳිච්චයි නැද්ද? ඉන්නවා පින්නොත් නේ. කේශ කලාපේ නිසා රාගයෙන් වෙලිච්චයි නැද්ද? ඉන්නවා. දැන් ඒ ඇලිලා ගැලිලා බැඳිලා ඒ හිස කෙස් පිරිමදිමින් පිරිමදිමින් ඊටාම ප්‍රියමනාපව කෙනෙක් කෙරෙහි හිටියා වුණත් ඔහු හෝ ඇයගේ ඒ කෙස් ගහ කනබොන ව්‍යංජනයකට පිඟානකට වැටුණා මොකද වෙන්නේ ප්‍රියද ප්‍රිය නැහැ හැබැයි අර ඔළුවේ තියෙන කෙස් ගස් ටික හා ඒ ටික අල්ලන්න පුළුවන් ඒ ටික හොඳට දෑතින් පිරිමදින්න පුළුවන්. හැබැයි වැටිච්ච කෙස් ගහ කවුරුවත් පින්නතුනේ ප්‍රියමනාප සිතකින් ගන්නෑ. අපි අපේ කොණ්ඩය නඩත්තු කරන්න, කියන්නේ අපි නෙවෙයි ඔය ඇත්තෝ. ඔබේ කොණ්ඩය නඩත්තු කරන්න මොනතරම් දෙයක් කරනවද? හැබැයි ඒ කෙස් ටික බිම දැම්මට පස්සේ කපලා පින්නතුනේ කවුද ප්‍රියමනාපව ගන්නේ? තමන්ගේ කෙස් ටිකනේ ඒ මොහොතේම පුළුවන් ද ගන්න බෑ එහෙනම් අපි හැමදාම දතුත් හොඳයි කටේ තියෙනකන් වැටුනම පිළිකුලයි කෙස් ටික හොඳයි සුබ වශයෙන් දකිනවා ඔළුවේ තියෙනකන් හැබැයි ඒ කෙස් ගහේ පිළිකුල දකින්නේ වැටුනම එතෙක් පින්නතුනේ අපි කලකිරෙන්නේ අපි පිළිකුල ඇති කරගන්නේ වැටිච්ච කෙස් ගහ ගැන විතරයි වැටිච්ච දත ගැන විතරයි. බුදුහාමුදුරෝ දකින් පෙන්වන්නේ අපිට වැටිච්ච කිස් ගස යම් සේද එවන් නූම කිස් ගස් තමන්ගේ හිසේ තියෙන බව නුවණින් විමසන්න කියලයි. වැටිච්ච දත යම් සේද එවන් වූම දත් තමයි තමන්ගේ කටේ තියෙන්නේ කියන එක මසසින් නෙවෙයි නැනසින් විමසන්න කිව්වා මේ වැටුනේ මස් නෙවෙයි ඒ නිසා ගහේ තියෙන්නේ මස් නෙවෙයි කියලා දකින්න කිව්වා බලන්නකො පින්වත්නි මේ ලෝකයා හිම තැනකයි ඉන්නේ ඒ කියන්නේ මල කඳක් තමයි පින්වත්නි මේ කය කියන්නේ ඇත්තටම මේ කයට ප්‍රාණයක් නැහැනේ නේද මේ කය කියන්නේ මලකඳක් පින්නොත්නේ. ඒකනේ කලේබරේ කියන වචනේ පාවිච්චි කරේ පින්නොත්නේ. මේක මලකඳක්. එතකොට මරුණම සිද්ධ වෙන එකම කාරණේයි තියෙන්නේ. මොකද්ද වෙන්නේ? ඈ විඥානයගේ නික්මීමනේ එතකොට මොකද වෙන්නේ පින්වත්නි මේ මල කඳ මේ මල කඳම නේද අපි මේ පරිහරණය කරන්නේ. මේ මල කඳමනේ මේ පරිහරණය කරන්න පින්වත්නි. අන්න ඒ යථාව බෝධය ඇති කරගන්න කියලයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඒ යථාව බෝධය ඇති නොවන තාක්කල් මේකට හොඳම උදාහරණය තමයි පින්වත්නි මේ ශාසනයේ වැඩහිටියා මහරහත් තෙරණින් වහන්සේ නමක් උන්වහන්සේගේ නම සුභා උන්වහන්සේ හැඳින්වුවා ජීවක අඹවනයේ සුභා කියලා. සුභා මහරහත් තෙරණින් වහන්සේ හරි ලස්සනයි. හරි ප්‍රසන්නයි. බබලන ශරීරයක්. එතුමිය ගිහි කාලේ ඉඳලම එතුමිය කෙරෙහි රාගයෙන් බැඳිච්ච ප්‍රේමයෙන් වෙලිච්ච තරුණෙක් හිටියා. ඒ තරුණිය පැවිදි වුණත් පැවිදි වෙලා රහත් උනත් ඇය රාග ගින්න නිවා ගත්තට තරුණයට රාග ගින්න නිවා ගන්න බැරි වුණා. දැන් මේ තරුණයා පින්නතුනේ රහත් තෙරණින් වහන්සේ යම් තැනකදී හැම තැනකම තරුණයා ලුහු බඳිනවා. ලුහු බැඳලා පින්වත්නි දවසක් මේ රාග ගින්න උහුලා ගන්න බැරි වෙච්ච තරුණයා සුභා තෙරණින් වහන්සේ ඉදිරියට පැන්නා. පැනලා කිව්වා තෙරණින් වහන්ස නුඹ මා සමග එන්න මං නුඹට ආදරේ කිව්වා. මහරහත් තෙරණින් වහන්සේ සංසුන් වැහුවා මොකද්ද? නුඹ ආදරේ මගේ මොනවටද කියලා ඇහුවා. තරුණයා උත්තර දුන්නා මොකද්ද? මං ආදරේ ඔබ වහන්සේගේ නිල් පාට නිල් පාට ඇස්වලට කිව්වා. තෙරණින් වහන්සේ දෙවාරයක් හිතුවේ නෑ පින්වතුනේ ආදරය කරන්නේ ඇස්වලටනේ එහෙනම් මේක නුඹ තියාගන්න කියලා පින්නතුනේ ඇස ඉසනින් උගුලලා දුන්න තරුණයාට දැන් පින්නතුනේ මේ තරුණයා අර ඇස අතේ තියාගෙන පින්වත්නි අප්‍රමාණ ප්‍රීතියෙන් උඩ පැනපැන සතුටු වෙන්නේ නැද්ද? අවුරුදු ගාණක් මෙච්චර මේ දුක් වින්දේ මෙච්චර මේ හිතෙන් පීඩා වින්දේ මේ ඇස් දෙක හින්දා ඒ ඇස් දෙක දැන් මගේ අතටම ලැබිලා තියෙනවා කියලා සතුටු වෙන්නේ නැද්ද? නෑ පින්නතුනේ. මේකෙන් ඔබට සිහිය උපද්දව ගන්න පුළුවන් එදා ඒ තරුණයාට සිහිය ඉපදුනා වගේම සැබවින්ම පින්නතුනේ ඒ ඇස අතට ලැබිච්ච තන පින්නතුනේ අර පැවතිච්ච ක්ලේශ ධර්මයේ පවතිනවද? අර ලාමක රාග සිටිවිල්ල පවතිනවද? නැහැ. එහෙනම් ඇහැ මූණේ අදාළ තැන තියෙනකම් පවතින රාගය අහ ඇහැ අතට ගත්තම නැතුවා වගේ දැන් ඇස කන නාසය ඔය අක්මාව වකුගඩුව මේවා ඔක්කොම ගලවලා අතට අරන් බලන්න බෑනේ දැන් බුදුහාමුදුරෝ පෙන්වන්නේ නැනසින් ගලවන්න එකින් එක එකින් එක සුභා තෙරණියගේ ඇස ගලවලා අතටගත්තු තරුණයා එයින් ඒ රාගය දුරු කරගත්තා වගේ පින්නතුනේ දැන් අපි වැඩ කරන්න ඕන පටන් ගන්න ඕනේ අපේ ශරීරයේ කොටස් 32 එකින් එක එකින් එක එකින් එක ගලවන්න ඕනේ අතින් නෙවෙයි කොහෙන්ද නුවණින් එකින් එක ගලවන්න ඕන පින්වත්නි සම සම වෙනම ගලවලා ගන්න ඕනේ. සම ගලවලා ගත්තම මේ ශරීරයේ කොහොම තියේද කියලා නුවණින් බලන්න. මේ කරන්න පුළුවන්. මේ හැම අයින් කළොත් එහෙම මේ ශරීරයේ කොහොම තියේද කියලා බලන්න. දැන් මේ හැම ටික ඔක්කොම ගලවලා පැත්තකට දාපුවාම ඒ පැත්තකට දාපු හැම ගොඩ කොහොම තියේද? මේක නුවණින් බලන්න බැයිද? නුවණින් බලන්න පුළුවන්. හරියට අර සුභාතරණියගේ ඇස ගලවලා තරුණයා අතේ තියාගෙන බැලුවා වගේනේ. දැන් සම ගලවලා පැත්තකින් දාලා ඔබ ප්‍රිය මනාපම කෙනාගෙත් ඒ විදිහටම නුවණින් මේක ගලවලා පැත්තකට දාලා බැලුවොත් එහෙම සම ගලවලා පැත්තකට දාලා සම නැති ශරීරයක් පැත්තකින් තියලා බැලුවොත් එහෙම නුවණින් පින්නතුනේ පවතීද රාගයක් නෑ පින්වත්නි. හැබැයි අපි මොකද කරන්නේ? අපි එහෙම එකක් මතක් කරන්න බෑ කියලා අපි හුඟ දෙනෙක් කැමති ඉන්නේ පින්වත් සිහි මූර්ජා වෙලා ඉන්න. නේ? සමහරු සිහිය එනවට බයයි. ඒ නිසා සිහි මූර්ජා කරගන්නව නැවත නැවත. අපේ ලෝකේ බහුතරය කරන්නේ සිහියෙන් හිතන්න බය නිසා සිහි මූර්ජා කරගනිමින් පින්නතුනේ ලාමක ආස්වාද ලබනද හිත හදා ගන්නවා. තමන්ම දන්නවා මෙතන තියෙන්නේ අගතියක් මෙතන තියෙන්නේ අනර්ථයක් එහෙත් ඒ යථාර්ථයට මූණ දෙන්න බය බොහෝ දෙනෙක් සිහි මූර්ජා කරගෙන පින්වත්නි කාම ලෝකයේ සැරිසරනවා ඊළඟට ගලවලා බලන්න පින්වත්නි මස් ටික නුවණින් පුළු ගලවන්න බැරිද නුවණින් ගලවලා බලන්න පුළුවන් ඊළඟට බලන්නකො පින්වත්නි මේ නියපොතු එකින් එක ගලවලා දැම්මොත් එහෙම ප්‍රියද? ප්‍රිය නෑ. මේ ඇටසැකිල්ල ඇටකටු පින්වත්නි ඔක්කොම ගලවලා පැත්තකට දැම්මොත් එහෙම මොකක් වේද? සතෙක් මරලා පින්වතුනේ සුනකය උලාගෙන කාපු ඇටකටු ගොඩක් වගේ පින්වතුනේ ඇටකටු ගොඩ පින්වත්නි ධර්මිටි වගේ වෙනම තියෙයි. පින්වත්නි මේ ශරීරය කොහොම තියෙද? ඈ වලන් මැස්සක් වගේ නැගිටවලා තිබ්බ මේ මස් ගොඩ පින්වත්නි එක ගොඩකට වැටෙනවද නැද්ද? එක ගොඩකට වැටෙනවා. එක ගොඩකට වැටෙනවා. ඒකනේ කිව්වේ පස්ස චිත්ත කතම් බිම්බං ආරු කායං සමුස්සිතං. බලන්න කිව්වා මේ ශරීරයේ දිහා ආරු කායං සමුස්සිතං මේ ඇටකටු සමූහයකින් ඔසවලා තියෙනවා. මේ ශරීරය ඇටකටු සමූහයකින් ඔසවලා තියෙන නේද? ඇටකටු ටික පින්වත්නි අයින් කළොත් එහෙම එහෙම පිටින්ම මස් ගොඩ බිම වැටෙනවද නැද්ද? එහෙම පිටින්ම මස් ගොඩ බිම වැටෙනවා. දැන් හිතේ හයිය තිබුණයි කියලා නැගිටින්න පුළුවන්ද? දැන් හිතට ඕන වුණයි කියලා නැගිටින්න නැගිටින්න බෑ. මේ කය නැගිටවන්න බෑ. මෙන්න මේ එකින් එක එකින් එක එකින් එක ගලවලා ගලවලා ගලවලා නුවණින් බලන්න කියනවා. බලන්න පුළුවන් කාරණා කීපයක් තියෙනවා. දැන් අපි හිතමු හැම ගලවලා බලනවා කියලා. හැම ටික ගැලෙවුවට පස්සේ බලන්න පුළුවන් එහි වර්ණය මොකක්ද කියලා. හැඩය බලන්න පුළුවන්. ඊළඟට එහි තිබෙන්නා වූ ගඳ සුවඳ බලන්න පුළුවන්. ඊළඟට බලන්න පුළුවන් මේ ශරීරේ කොතනද මේක තියෙන්නේ? හරියට වාහන කාර්මික වාහනයක් සම්බන්ධව ඉගෙන ගන්න කෙනෙක් පින්වත්නි ඒ අදාළ වාහනයේ කොටස් එකින් එක මේක මේ තැනයි තියෙන්නේ මේක මේ කොටසට ඉහළින් උසවි වෙන්නේ කියලා අවබෝධ කරගන්නවා වගේනේ මේ ශරීරයේ මේ කොටස තියෙන්නේ මෙන්න අසවල් තැන දැන් හදවත නම් තියෙන්නේ මේ පපු කුහරය ඇතුලේ මොන පාටද රක්ත වර්ණයි ආදී වශයෙන් පින්වත්නි විමසලා බලන්න පුළුවන් අන්න එසේ එකින් එක එකින් එක ගලවලා නුවණින් බලනකොට තේරෙනවා පින්නතුනේ අන්තිමේදී එහෙම පිටින්ම පින්නතුනේ මෙතන තියෙන නිස්සාර භාවයක්මයි හිස් භාවයක්මයි මේක අසුබවාදී දැක්මක් නෙවෙයි දැන් සමහර කෙනෙක් පින්වත්නි මේක දකින්න පුළුවන් මේක මහා ඍණාත්මක දැක්මක් නේ. මේක මහා අසුභවාදී දැක්මක් නේ. පින්වත්නි ලෙඩක් හැදුනට පස්සේ දොස්තර ලෙඩේ කියන එක අසුභවාදී දෙයක්ද? නෑ පින්වත්නි. දොස්තර ලෙඩේ කියන්නේ සුභවාදී වඩාත් සුභවාදී අරමුණක් ඇතුවද නැද්ද? වඩාත් සුභවාදී අරමුණක් ඇතුව. ඒ තමයි සුව වීම අන්න ඒ වගේ මේ ටික කියන්නේ ඍණාත්මක කරන්නවත් අසුභවාදීකමේ නතර කරන්නවත් නෙවෙයි අසුභය අතාරින්නයි මේ භවයේ විතරක් නෙවෙයි මතු මතුවත් මෙහෙම කුණු ගොඩවල් නොලබන්න නේ මතු මතුවත් මෙහෙම කුණු ගොඩවල් නොලබන්න තමයි වෙනවත් මේ ප්‍රතිපදාව බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ඒ නිසා මේ කොටාස එකින් එක මේ කොටස් එකින් එක නුවණින් විමසලා බලන්න කියනවා සුභ නැහැ අසුභයි පිළිකුලයි පිළිකුල් නැති සුභ වූ එක දෙයක් හරි තියෙනවා නම් පින්නතුනේ මේ නවදොරින් කොතනින් හරි මේක වැగిරෙන්න එපා නේද නවදොරකින් එක් සුභ දෙයක් මේ ශරීරේ එකක් හරි තියෙනවා නම් මේ නවදොරේ කොතනින් හරි ඒ සුභ දෙය නික්මෙන්න ඕනද නැද්ද සුවඳ වහණේ වෙමින් ඈ මේ උපන්තේකට හිම එකක් වෙලා තියෙනවද? නෑ පින්වත් නේ. වැහිච්ච තරමක් වැහුනේ පිළිකුල් සහිත ගඳ ගහන දෙයක්මයි. ඇයි? තියන්නේ ඒව නිසා. තියන්නේ ඒව නිසා. ඕනෑම දෙයක් පිටස්තරේ තියෙනකොට යම් ප්‍රමාණයකට හරි පින්නතුනේ පිරිසිදුයි. බත්තික පිඟානේ තියෙනකොට ඕන කෙනෙක් කනවා. හැබැයි පිඟානේ බත්තික තියෙන්නේ රන් තැටියේ උනත් පිටක් අනලා කටට දාලා හපන්නේ නැතුව එළියට ගත්තොත් ඒ බත් පිට දිහා අපිටවත් ආය බලන්න පුළුවන්ද? ආය බලන්න බෑ. 10 12 වාරයක් හපලා එළියට ගත්තොත් සමහර විටකදී දවස් දෙකකටයි බත් කන්නත් බැරි වෙනවා. මේ කියන්නේ සිහිය උපද්දව ගන්න. ඊට පස්සේ මේ හැපූ බත් ටික කෙලත් එක්ක මිශ්‍ර වෙලා තමයි පල්ලෙහාට යන්නේ. දැන් ඔබ මෙනෙහි කරලා බලන්න. ඔබේ ආමාශය දැන් කොහොමද? මං කියන්නේ නුවණින් ගලවලා බලන්න කියලා. ඔබේ ආමාශය දැන් කොහොමද? මුතුමැණික් රිදී පබළු පිළිල ඇති. එහෙමද? නෑ පින්වත්නි. ඔය ආමාශයේ තියෙන ටික දැන් පින්වත් එළියට આવුත් ඔබ අතින් අල්ලයිද ඇහෙන් බලයිද පයෙන් පාගයිද පයෙන්වත් පාගන්නේ පයෙන්වත් පාගන්නේ පින්වත්නි පයෙන් පාගන්නත් බැරි තරමට පිළිකුල් දෙයක් දැන් ඔබේ කුස ඇතුලේ තියාගෙන ඔබ ඉන්නේ කොහොමද බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ අර පායට පාගන්න අප්‍රිය වූ බත් වමනය මා තුල දැන් තියෙනවා කියන සිහියෙන් Taman දිහා බලන්න කිව්වා. ඒකයි කිව්වේ වැටිච්ච ඒ වමස් නෙවෙයි ඒ නිසා ගහේ තියෙන්නෙත් මස් නෙවෙයි එළියට ආවේ බත් වමනයක්මයි දැන් කුසේ තියෙන්නෙත් එහෙම එකක්මයි කියලා තමා තුල තියෙන දේ තුලින් අසුබය දකින්න කිව්වා නේ. අන්න ඒ යථාබෝධය ඇති නොවන තාක්කල් මේ අසුභ වූ, නිස්සාර වූ, තුච්ඡ වූ මේ ශරීරය මේ ජීවිතේ මුල් කරගෙන මෙවන් වූ ශරීරයක් නඩත්තු කරන්න ඕන තරම් ලෝකයා පව කරනවා පින්නතුනේ. ඒ සියලු පවින් වළක්වගෙන තමන්ගේ සුරක්ෂිතභාවය හදාගන්න නැවත වාරයක් සංසාරේ මෙහෙම පිළිකුලක් නොලබන්න පින්නතුනේ මේ යථාබෝධය ඇති කරගෙන නික්මීමේ හිත සකස් කරගත යුතුමයි ඒ නිසා අපි හැමෝම නුවණත් සිහියත් නැතුව කාම ලෝකේ මත් වෙලා සසරේ මේ දුක නැවත නැවත ලබන එකට වඩා මේ බුද්ධ ශාසනයක බොහෝසෙයින් වීරිය කළ යුතුයි පින්වත්නි මසස වහගෙන නැනස හැරගෙන වැසිච්ච ඇත්ත නැවත පින්නතුනේ ප්‍රකට කරගන්න අවදි කරගන්න ඒකට මේ දේශනාව ස්වල්ප මාත්‍ර ආලෝකයක් හෝ සපයයි හැමත උතුම් නිවන් සුව ලැබේවා කියන ප්‍රාර්ථනාව තබමින් මේ දේශනාව නිමා කරනවා දේශනාවේ දායකත්වයේ දරුවේ ඒසී පණ්ඩිත රත්න ඇතුළු පවුලේ පින්වන්ත සියලු දෙනා ඒ වගේම චමින්ද අබේසිංහ පවුලේ පින්වන්ත සියලු දෙනා කියන මේ පින්වන්ත පිරිස විසින් අරමුණු අතරට එක් වෙන්නේ ඒසේ පණ්ඩිත රත්න මහත්මාණන්ගේ අභාවයෙන් වසර 4ක් පිරීම නිමිති කරගෙන එතුමන්ට පින්පෙත් අනුමෝදන් කරලීමටත් සුජාතා බේසිංහ මහත්මිය එවැගේම නොච්චි ආගම විසූවේ සාර් පණ්ඩිත රත්න මහත්මයා ආනන්ද සහ ඩොරින් කපුකොටුව යන දෙපළටත් එවැගේම පියාසර කුමදෝරු ප්‍රියන්ත වීරමන් මහත්මාටත් ඇල්බර්ට් හා සුනිලා මින්ඩිස් දෙපළටත් මව්පිය දෙපාර්ශවයේ මියගිය සහ මෙහි පැමිණ සිටින සියලු දෙනාගේ නමින් මියගිය ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කරලීමටත් බලාපොරොත්තු වෙනවා මෑණියන් වන සෝමාවතී රණතුංග මහත්මියට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා ඒ වගේම පියතුමන් වන ප්‍රසන්න අබේසිංහ මහත්මයාටත් සෙක් පතනවා බෞද්ධ ආමාත්‍ය ජාලයේ ගරු සභාපති ගෞරවනීය බොරලන්දේ වජිරඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් සීලු කාර්ය මණ්ඩලයටත් සෙත් ප්‍රාර්ථනා කරනවා ඒ වගේම නිරතුරු නිවන් මඟ වෙත යොමු කිරීමට මහත්සේ වෙහෙසෙන පූජනීය මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේ ඇතුළු කොට ඇති සියලු මහා සංඝරත්නයටත් ඒ වගේම සියලු ඥාතීන්ටත් නොඑක් අයුරින් සහයෝගය දැක් වූ හැම දිනාටත් සියලු ලෝකවාසීන්ටත් සිත් පතනවා මොනිකා පෙරේරා මහත්මියට හා සීතා තිලකරත්න මහත්මියටත් නිරෝගී සුව සහ චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා සීමා සහිත හැටන් නැෂනල් බැංකුවේ කාර්ය මණ්ඩලයටත් ඒ විශ්‍රාමික භවතුන්ටත් ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමටත් බලාපොරොත්තු වෙනවා. පින්තුනේ අරමුණු පරිද්දෙන් රැස්කරගත් උතුම් කුසල් නමින් මියගිය සියලුම ඥාතීන්ට ලැබේවා. ඒ සියල්ලෝ පින් අනුමෝදන්ව සුගති සංඛ්‍යාත සපතට පැමිණෙත්වා. නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. දේශනාවේ දායකත්වයේ දරුවෙන්ම ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත් නිදුක් නිරෝගී භව චිරජීවනයේ සැප ජීවනයේ සැලසේවා බුද්ධාදී උතුමන් නිවුණු සැනසුණු අමා මහ නිවන අපටත් මේ කුසල බලයෙන්ම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කරගනිමු. ලොව සසුන සුරකින්න සියලු සම්මාදිට්ඨික දෙවියන්ටත් මේ පින් ලැබේවා. පතන බෝධියකින් දෙවියෝද නිවන් දකිත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක් රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා දස බල සීලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියංකා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහ සයුර කෙලවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා